සෑම කෙනෙක්ම රතන සූත්‍රයේ සෑම කෙනෙක්ම දිනපතා සජ්ජායනා කරනවා හැම දෙනෙකුටම මතකයේ තියෙන ගාතාවක් තමයි සහවස්ස දස්සන සම්පදාය කියන ගාතාව. මේ ගාතාවෙන් එදා විශාලා මහනුවරදී බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ සිහි කරලා මහා විශාල සත්‍යක්‍රියාවක් කරන මොහොතක මේ බුද්ධ ශාසනයේ ගිහි පැවිදි ශ්‍රාවකයන් වහන්සේලාගේ වැදගත් ගුණයක් තමයි මෙතෙන්දී ඒ සත්‍යක්‍රියාවට යොදාගන්නේ. ඒ ගුණය තමයි සහවස්ස දස්සන සම්පදාය මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ අතර දහසකින් ප්‍රතිමණ්ඩිත වූ නැත්නම් දහසක් වූ ණය ක්‍රමයකින් ලබා ගන්නා වූ දර්ශනාත්මක නැත්නම් දර්ශනයට පත්වීමක් තියෙනවා කියලා බුදුහාමුදුරුව මෙතෙන්දී පැහැදිලි කරනවා. ඒ කියන්නේ අපිට අහලා පුරුදු වචන වලට ගත්තොත් මේ සෝවාන් වෙන පුජ්‍යලයා දහසක් නයින් ප්‍රතිමණ්ඩිතයි කියන පැහැදිලි කිරීම මේ රතන සූත්‍රයේ තමයි තියෙන්නේ. ඒතර සෝවාන් පුජ්‍යලයේ ඒ සෝවාන් தත්ත්වය ලබා ගන්න එකිනෙකට වෙනස් වූ ක්‍රමවේද දහසක් ඉක්මන ඉක්මවන්න පුළුවන් කියන එක තමයි මේ බුද්ධ වචනේ. මේ ගාථාව අද අපි මේ මාත්‍රකා වශයෙන් තබා ගත්තේ මේ ගාථාවේ තියෙන අනිකුත් ධර්ම කාරණා සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න නෙවෙයි මේ ධර්ම දේශනා මාලාවක් වශයෙන් අපි මීට පෙර සතිවලදී පැහැදිලි කරා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධව යම් කිසි විස්තරාත්මක දේශනා කිහිපයක් ඒ දේශනා අතුරෙන් මේ පින්වතුන්ට මතක් කරලා දුන්නා පංච ඉන්ද්‍රිය කියන්නේ මොනවද? පංච බල කියන්නේ මොනවද? සප්ත බොජ්ජංග කියන්නේ මොනවද කියලා. අද දවසේ මේ රතන සූත්‍රයේ තියෙන ගාතාවත් එක්ක මේ සම්බන්ධයක් තියෙන්න ඕනේ මේ බොජ්ජංග කියන ධර්ම. මක් නිසාද අපි දන්නවා සෝවාන් වෙන පුජ්‍යලේ නැත්නම් දර්ශනයටපත් වෙන්න බෞද්ධ ශ්‍රාවකයෙක් අනිවාර්යයෙන්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල කාරණා 29ක් සම්පූර්ණ කළ යුතුයි. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ යම්කිසි පුජ්‍යලයක් සම්මා දිට්ඨිය ලබන්නට වෙන්න පුළුවන්. දර්ශනයටපත් වුණා කියන දේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෞකිකත්වයේ ඉක්මූප තැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංසාර විමුක්තිය හඳුනාගත්ත තැන වෙන්න පුළුවන්. සෝවාන් වුණා වෙන්න පුළුවන්. මේ වචන ඔක්කොගෙම තියෙන්නේ එක සමාන අදහස්. මේ විදිහට මේ ශාසනයේ කවුරු හරි කෙනෙක් සෝවාන් වෙනවා නම් බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ විස්තර අනුව ඒ සෝවාන් වෙන පුජ්‍යලයා සම්මා දිට්ඨිලාභියෙක් වෙන එක තමයි සෝවාන් වෙනවා කියන්නේ. ඒ සම්මා දිට්ඨිය ලබන්න පෙර ඒ මොහොතේ ඒ පුජ්‍යලයා ළඟ වැඩිලා තිබිය යුතු ධර්ම කාරණා 29ක් ගැන කියනවා. මේ 29 නැති තැනක කිසි කෙනෙක් මේ ශාසනයේ සෝවාන් වෙන්න බෑ. සෝවාන් වෙන මොහොතක් තියද සම්මාදිට්ඨිය ලබන මොහොතක් තියද දර්ශනයකටපත් වෙන මොහොතක් තියද ඒ මොහොත තුල ධර්ම කාරණා 29ක් ඒ පුජ්‍යලයාගේ ඒ මොහොත තුල සම්පූර්ණ වෙන්න ඕනේ. අතීතේත් බෑ අනාගතේත් බෑ. ඒ සෝවාන් වෙන මොහොත තුල. මේක අද ලංකාවේ සදහැවතුන්ට දැනගත යුතු ධර්මයක්. මොකද දැනගන්න ඕන කියන්නේ විවිධ මත විවිධ අදහස් කියන අය විවිධ විදිහට මේ දර්ශනයටපත් වෙන අය විවිධ විදිහට දර්ශනයටපත් කරන අය ලංකාවේ ඉන්නවා. එතකොට එවැනි අවස්ථාවක ශ්‍රාවකයා නියම බෞද්ධ ශ්‍රාවකයා නියම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. දහමෙන් පෝෂණය වෙලා තියෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සම්මාදිට්ඨියක් ලැබෙන මොහොතක. තමා තුල ධර්ම කාරණා කීයක් ඒ මොහොතේ සම්පූර්ණ වෙන්න ඕනද කියලා. ඒතර ධර්මයේ තුල තියෙන්නේ ධර්ම කාරණා 29ක් සම්පූර්ණ විය යුතුයි. මේ පිළිබඳවත් මීට පෙර මම පැහැදිලි කරා නැවත මතක් කරනවා නම් මේ ධර්ම කාරණා 29 තමයි සතර සතිපට්ඨානෙ පළවෙනි හතර. ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන වීරිය. සතර ඉරිදිපාද. ඒ වගේම පංච ඉන්ද්‍රිය. පංච බල. සප්ත බොජ්ජං. මේ විදිහට මේ කරුණු ටික එකතු කරොත් ධර්ම කාරණා තියෙනවා 29ක්. එහෙමනම් ඒ 29 ඒ මොහොතේ යෙදෙන්නේ නැතුව ඒ 29 යෙදිච්ච නැති තැනක සම්මාදිට්ඨිය ලැබෙන්න බෑ කියන එක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. එතකොට ශ්‍රාවකයා දැනුවත් වෙන්න ඕනේ. කවුරු හරි කෙනෙක් වෙනත් විදිහකට සම්මාදිට්ඨිය ලබා දෙනවා නම් වෙනත් විදිහකට සෝවාන් කරලා දෙනවා නම් ඒක අපිට අදාළ දෙයක් නෙවෙයි කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුගත නෑ කියලා තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් වර්තමානයේ බෞද්ධයන්ට තිබිය යුතුයි. අතීතයේ බෞද්ධයන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අතීතයේ බෞද්ධයෝ ওই විදිහට එක එක්කෙනා ළඟට ගිහිල්ලා සෝවාන් වෙන්න දැඟලුවේ නැහැ. නමුත් වර්තමානයේ බෞද්ධයාට ඒ ප්‍රශ්නේ තියෙනවා. ළඟට ඇවිදින් මේවා කියා දෙන අය ඉන්නවා. ඒකත් වර්තමානයේ තියෙන අර වෙළඳ උපක්‍රම වගේ විවිධ දැනුවත් වීම් තියෙනවා. දැන් ඒක නිසා මේ දේ දැනගන්න ඕනේ. දැන් අපි බලන්න ඕනේ මම දේශනාවේ පැහැදිලි කරා අපි අද මාතෘකා කරගෙන පැහැදිලි කරන්න යන්නේ මේ සම්මා දිට්ඨිය ලැබීමත් මේ සම්මාදිට්ඨිය නැත්නම් දර්ශනයට දර්ශනය ලැබෙනවා කියන කාරණයක් මේ දර්ශනයේ දහසක් නයින් ප්‍රතිමන්ඩිතයි කියන එකත් දහසන් නයින් ප්‍රතිමන්ඩිතයි කියන ණය ක්‍රම දහසක් තියෙනවා කියන බුද්ධ වචනයත් දැන් ඊට කලින් මම මතක් කරා තවත් බුදුහාමුදුරුවෝ බුද්ධ වචනයක් දේශනා කරනවා යමෙක් සම්මාදිට්ඨිය ලබන්න නම් යමෙක් සම්මාදිට්ඨිය ලබන්න නම් එයා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කරුණු අනුව ධර්ම කරුණු 29ක් සම්පූර්ණ විය යුතුයි. දැන් මේ පින්වතුන්ට මතක් කරලා දෙන්න හදන්නේ ඔය රතන සූත්‍රයේ තියෙන සහවස්ස දස්සන සම්පදාය කියන එකයි. ඒ කියන්නේ දහසක් ක්‍රමයකට දහසකටත් අධික වූ ක්‍රමයකට සෝවාන් වෙනවා කියන එකයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර එනා සම්බන්ධයක් තිබිය යුතුයි. මෙන්න මේ සම්බන්ධය දැන ගැනීම අර විවිධ වැරදි ධර්ම තමා තුළට ගන්නෙ නැතුව ඒවට අහු වෙන්නේ නැතුව මේ ශාසනය ආරක්ෂා කරගෙන තවදුරටත් මේ ධර්මයෙන් අනාගතයට ප්‍රයෝජන ගන්න පුළුවන් පිරිසක් බවට ඔයගොල්ලන්ටපත් වෙන්න එතකොට ධර්ම ඥානයක් ලබා ගන්න මේ ධර්ම කාරණා වැදගත් වෙනවා. නැත්තම් වෙන දෙයකට නෙමෙයි මේවා දැනගත්තේ නෑ කියලා බුදුහාමුදුරුව පෙන්නපු ඒ ශික්ෂාවල් හරියට ප්‍රගුණ කරනවා නම් බුදුහාමුදුරුව පෙන්වන්නේ සම්මාදිට්ඨිය ලැබෙන්න ඕන. නමුත් විකල්ප වැරදි මත ගියොත් එහෙම දෙයක් ලැබෙන්න බෑ. එහෙනම් දැන් අපි බලමු මෙන්න මේ සම්මාදිට්ඨිය ලැබෙන්න අර මං කිව්වා වගේ සතර හතිපට්ඨානය සතර සම්මාප්‍රධාන වීරිය සතර ඉද්ධිපාද සතර පංචේන්ද්‍රිය පංච බල සප්තබොජ්ජංග කියන මෙන්න මේ ධර්ම කාරණා 29 පරිපූර්ණ වෙන්න ඕනේ තෙන්දී ඒ පරිපූර්ණ වෙනකොට මේ පින්වතුන්ට ලැබෙන ප්‍රතිඵලයක් තමයි එහෙනම් සම්මා දිට්ඨිය. මේ දේවල් අඩු වෙලා ලැබෙන්න බෑ. එහෙමනම් එක දෙයක් පැහැදිලි. සම්මා දිට්ඨිය ලැබෙන මොහොතකදී මේ සම්මා දිට්ඨිලාභී ශ්‍රාවකයා දානයක් දෙන වෙලාවක් වෙන්න බෑ. පැහැදිලිව. සීලයක් විතරක් රකින්න වෙලාවක් වෙන්නත් බෑ. පැහැදිලිව. සමත භාවනාවක් කරන වෙලාවක් වෙන්නත් බෑ. රැකී රක්ෂාදී කටයුතු කරන වෙලාවක් වෙන්නත් බෑ. ඒ කියන්නේ රැකී රක්ෂා කරනවා කියන එකෙදි මම හඳුන්වන එක සම්පූර්ණ කරගන්න. නැත්නම් වර්ධවා තේරුම් ගැනීම ගනි මොනවහරි කරන වෙලාවක සෝවාන් වෙන්න බෑ කියලා. ඒක නෙමෙයි මේ කියන්න යන්නේ. ඊට වැඩිය ධර්මානුකූලව තේරුම් ගන්න. සම්මාදිට්ඨිය ලාභියෙක් වෙනකොට සතර සතිපට්ඨානෙන් එකක නම් සිටිය යුතුයි. පැහැදිලි නේද? එතකොට සතර සතිපට්ඨානයක් වඩන්නේ නැති වෙලාවකදී කවුරු හරි සම්මාදිට්ඨිලාභියෙක් වුණා කිව්වොත් ඒකට ධර්ම ඒක ධර්මයට ගැලපෙන්නේ ඒක බුදුහාමුදුරුවන්ට පෙන්න අවශ්‍ය සම්මාදිට්ඨියක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සම්මාදිට්ඨියක් වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ වෙන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල පළවෙනි ධර්ම කාරණා වෙන්නේ සතර සතිපට්ඨාන. එන සතර සතිපට්ඨානේ නැති තැනක සම්මාදිට්ඨියක් තියෙන්න බෑ. සෝවාන් වෙන්න බෑ. දන් දෙන වෙලාවක සෝවාන් වෙන්න බෑ කිව්වේ ඒකයි. දන් දෙනකොට සතරාතිපට්ඨානය වැඩෙනවා නම් ඒ දන් දීම සෝවාන් වෙන්න පුළුවන්. නමුත් සතරාතිපට්ඨානේ වැඩිලා වැඩෙන වෙලාවක දෙන දානයක් නැහැ. ප්‍රබල සතරාතිපට්ඨානිය. මේක ගැඹුරු ධර්මයක්. එහෙමනම් සීල් විතරක් ආරක්ෂා කරන වෙලාවක සම්මාදිට්ඨිය ලැබෙන්න බෑ. හේතුව මොකද? සම්මාදිට්ඨිය ලැබෙන්න නම් සතර හතිපට්ඨාන එක මුලට තිබිය යුතුයි. ඒ වුණාට දැන් බලන්න වර්තමානයේ සෝවාන් වෙන්නේ මොනවා කරලාද මිනිස්සු? ඔය කිසි දෙයක් නැතු. තවත් කවුරු හරි පුජ්‍යලයේගේ දේශනාවකට සමන් දීලා නියම් නැත්නම් ඇස් බැඳුමකට ලක් වෙලා ඔය වගේ කාරණාවලදී තමයි ඒගොල්ලෝ සෝවාන් වෙන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මාදිට්ඨිය ලැබෙන්නේ සතර සත්‍තිපට්ඨානය කියන එක මුලට තිබුණොත් විතරයි. ඊළඟට මං ගිය සතිවල නැත්තම් ගිය මාසයේ දේශනාවලදී පැහැදිලිව කිව්වා මෙන්න මේ ධර්ම කාරණේ අපිට මේ උප්පත්තියෙන් ලැබිලා තියෙනවා ඇස් කන් ආස දිව කය මනස කියන මෙහෙම උප්පත්ති ඉන්ද්‍රියන් 6ක් මේ උප්පත්ති ඉන්ද්‍රියන් 6න් වෙන් කරගන්න බෑ සම්මා දිට්ඨිය ඒකත් මේ ශ්‍රාවකයෝ දැනගත යුතු කාරණේ අපිට උප්පත්තියෙන් ලැබිලා තියෙනවා ඇස් කන් නාස දිව කය මනස මේ ඉන්ද්‍රිය හයෙන් එකම ඉන්ද්‍රියකටවත් සංසාර විමුක්තිය ලෞකිකත්වයේ ඉක්මවපු තැන වෙන් කරගන්න බෑ. චතුරාර්ය සත්‍යය වෙන් කරන්න බෑ. හඳුනගන්න බෑ. ඒ බව බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ උප්පත්ති ඉන්ද්‍රිය හය තියාගෙන අපි සංසාරයක් හදන එක විතරයි හැම වෙලෙම කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ වෙලාව ගත්තත් මේ පින්වතුන් ධර්මය ශ්‍රවණය කරනවා කියන එක සිදු කරන්නේ මේ උප්පත්ති ඉන්ද්‍රිය 6. ඒකට ප්‍රබලව යොදාගන්නේ සෝත ඉන්ද්‍රිය. කන. ශබ්දයක් මේ අහන්නේ. ඒ අහන ශබ්දයට ඕන නම් මනසෙන් වෙනත් අරමුණු සංසන්දනය කරන්න ගන්න පුළුවන්. කොහොම වුණත් මේ බණහන කෙනුත් කරන්නේ මොකද්ද? සංසාරයක් හදන එක විතරයි. ඒ බුද්ධ වචනේ. නමුත් බුදුහාමුදුරුවෝ මේ බණ දේශනා කරන්නේ සංසාර විමුක්තියට මඟ පාදලා දෙන්න. ඒතර සංසාර විමුක්තිය ලබා ගන්න බැරි නම් උප්පත්ති ඉන්ද්‍රියන් 6න් බුදුහාමුදුරේකට ක්‍රමයක් යෝජනා කරනවා. පැහැදිලි කරනවා කියා දෙනවා. ඒ ක්‍රමය නම් තවත් බුදුහාමුදුරන්ට අත්‍යවශ්‍ය ඉන්ද්‍රිය පහ දියුණු කර ගැනීමයි. මේ පිළිබඳව මම පැහැදිලි කරා ඒවා පංච ඉන්ද්‍රිය කියලා. පංච ඉන්ද්‍රිය ටිකක් අලුතෙන් හදා ගන්නවා බුදුහාමුදුරුවෝ. මොකටද? බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ශ්‍රාවකයාට අවබෝධ වෙන්න. එහෙනම් ඒකෙන් ශ්‍රාවකයා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපිට උප්පත්තියෙන් ලැබිච්ච මේ අස්කන් ආසාදී ඉන්ද්‍රිය පහෙන් ඉන්ද්‍රිය හයෙන් කවදාවත් චතුරාර්ය සත්‍ය වෙන් කරන්න බෑ කියලා. එහෙම කරන්න පුළුවන් කියලා මතයක් තියෙන කෙනා එහෙම හැකියාවකින් යුක්ත කෙනෙක් මම කියලා ඉන්න කෙනාට අනාගතයේ මගේ මනසෙන් හෝ නිවන් දකින්න පුළුවන් කියලා හිතන කෙනාට සත්‍ය ලැබෙන්න විදියක් නෑ. ඒකට හේතුව පැහැදිලිව බුදුහාමුදුරු දේශනා කරනවා මේ පංච ඉන්ද්‍රිය දියුණු නැත්නම් පංච ඉන්ද්‍රිය පංච බල වෙලා නැත්නම් ඒ වගේම පංච ඉන්ද්‍රිය තවත් දියුණු වෙලා බොජ්ජංග ධර්ම හැදුන් නැත්නම් අවබෝධයෙන් නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය වෙන්නේ කාටවත් එහෙනම් දැන් බලන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අපිට පංච ඉන්ද්‍රිය දියුණු වෙනවා. හැබැයි පංච ඉන්ද්‍රිය ඔයගොල්ලන්ට දියුණු වෙන්නේ දන් දෙනකොට නෙමෙයි. සීල් රකින්නකොට දියුණු වෙන්නේ නැහැ. සමත භාවනා කරා කියලා දියුණු වෙන්නේත් නැහැ. ආමිෂ පින්කම් කරා කියලා දියුණු වෙන්නේත් නැහැ. මොනවද? පංච ඉන්ද්‍රිය. බණ ඇහුවා කියලා දියුණු වෙන්නේත් නැහැ. ධර්මය සාකච්ඡා කරා කියලා දිනු වෙන්නේ නැහැ. ධර්මයේ සම්බන්ධව තර්ක කරා කියලා දිනු වෙන්නේ නැහැ. ඒකායන මාර්ගයයි මේ පංච ඉන්ද්‍රිය ඉන්ද්‍රිය පහම දිනු වෙන්න තියෙන්නේ. ඒක බුද්ධ වචන. මොකක්ද ඒකායන මාර්ගය? සතර සතිපට්ඨානෙ වැඩිමයි. සතරාතිපට්ඨානේ වඩන් නැති තැනක පංච ඉන්ද්‍රිය නැහැ. මේක බෞද්ධයා දැනගත යුතු දෙයක්. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ පෙන්වන සත්‍තිස් බෝධිපාක්ෂ ධර්මවල සතර අතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධාන වීර්ය, සතර 이르දිපාද පංච ඉන්ද්‍රිය. එහෙනම් පංච ඉන්ද්‍රිය නිකන් ලැබෙන්නේ සතර අතිපට්ඨානය වැඩිලා තියෙන වෙලාව, වැඩෙන වෙලාවක් වෙන්න ඕනේ. ඒ මොහොතේ එයාගේ වීරිය සතර සම්ප්‍රදාන වීරියට අදාළ වීරියක් වෙන්න ඕනේ. ඊට අමතරව 이르දිපාදා දිනු වෙලා තියෙන්න ඕනේ. ඔන්නේ ಗುಣ 12ක් තියෙන තැනක අලුතෙන් හටගන්නේ ඉන්ද්‍රිය පහක් තමයි පංච ඉන්ද්‍රිය. මේ ගැන පැහැදිලි කිරීමක් අපි කරා නැවත මේ මතක් කරනවා. ඒ පංච ඉන්ද්‍රිය හඳුන්වලා තියෙන බුදුහාමුදුරුවෝ සද්ධා ඉන්ද්‍රිය, සති සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය වශයෙන්. දැන් මේකත් වැදගත්. එහෙනම් සතීන්ද්‍රිය සමා සද්ධායින්ද්‍රිය සතීන්ද්‍රිය විරියඉන්ද්‍රිය සමාධීන්ද්‍රිය ප්‍රඥායින්ද්‍රිය කියන මේ අලුත් ඉන්ද්‍රිය පහයට හැකියාව තියෙනවා ඔයගොල්ලන්ගේ උප්පත්තියෙන් ලබාගත් ඔය ඇහැට වැඩිය, කනට වැඩිය, නාසයට වැඩිය, දිවට වැඩිය, මනසට වැඩිය සත්‍ය තේරුම් ගන්න. ඔය ඇහැට බෑ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඕන තරම් ලෝකේ බලන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ කනෙන් ලෝකේ තියෙන ඕන තරම් ශබ්ද ඇහි යකි. නමුත් චතුරාර්ය සත්‍ය දකින්න බෑ. අවබෝධ කරගන්න බෑ. ඔයගොල්ලන්ට ඕන තරම් ලෝකේ තියෙන මනස්ගත මනසෙන් හිතිය හැකි, කල්පනා කර හැකි, හේයි හැකි, තර්ක කර හැකි. නමුත් ওই මනසට බැරි එක දෙයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ මේකට ක්‍රමයක් දෙනවා සතිපට්ඨානේ වඩලා තමන් ළඟ ඇති කරගන්න කියනවා ශ්‍රාවකයාට ඇති කරගන්න කියනවා ඉන්ද්‍රිය පහ මේ ඉන්ද්‍රිය පහ තමයි සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. දැන් ඔයගොල්ලන්ට මේ වගේ හිතන්න වෙනවා. මේ අලුතෙන් හදාගන්න ඉන්ද්‍රිය පහේ තියෙන ලක්ෂණ මොනවාද කියලා අපි බලන්න වෙනවා. මේ මේවා බලන්නේ නැතුව අර සහවස්ස දස්සන සම්පදාය කියන එක දහසක් නයෙන් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් ඵලය කියන එක තේරෙන්න විදිහක් නැහැ කාටවත්. මේ මේ පිළිබඳ දැනුවත් වීම නොතිබුණු. දැන් එහෙමනම් බලන්න ඔය පංච ඉන්ද්‍රියවල සංසාර විමුක්තිය තේරුම් කර ගැනීමේ ශක්තිය තියෙන පංච ඉන්ද්‍රියවල ඉන්ද්‍රිය කියන කෑල්ල කපලා දැම්මොත් මොනවද තියෙන වචන? සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව. මේක මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන් අපි අහලා තියෙන මේ චෛතසික පහ. එහෙනම් සිතුවිලි පහ. මොනවද සිතුවිලි පහ? සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥා. දැන් අපිට මේ බණහන්ඩත් මේ චෛතසික පහ උපකාරී වෙලා තියෙනවා. මොනවද? සද්ධාව තියෙන්න ඕනේ බණහන්න. සිහි කල්පනාවන සතිය තියෙන්න ඕනේ බණහන්න. ඒ වගේම වීරිය තියෙන්න ඕනේ බණහන්න. සමාධිය නැමැති එකඟකම තියෙන්න ඕනේ බණහන්න. ප්‍රඥාව තියෙන්න ඕනේ බණහන්න. නමුත් ඔයගොල්ලන්ට ඔය බණහන්න උදව් වෙන සද්ධාවට බෑ චතුරාර්ය සත්‍ය දකින්න. ඔක තමයි දැන් මෙතන ප්‍රශ්නේ. සද්දා චෛතසිකයට බෑ චතුරාර්ය සත්‍ය දකින්න. සද්ධා විරිය නැත්නම් සමා සති විරිය සමාධි ප්‍රඥා මේ චෛතසික හතරට බෑ චතුරාර්ය සත්‍ය දකින්න. ඒකට අඩුවක් වෙලා තියෙනවා. මේ චෛතසික මට්ටමේ තියෙන හැම චෛතසික ගුණයක්ම කොච්චර සද්ධා චෛතසිකේ හොඳ වුණා කොච්චර ප්‍රඥා චෛතසිකය හොඳ වුණත් කොච්චර සමාධි චෛතසිකය හොඳ වුණත් චෛතසික ගුණයෙන් ඉන්න තැන ඒ ගුණ මකන වෙන කෙනෙක් අපේ මනසේ ඉන්නවා වෙන බලවේගයක් ඒ අපේ මනස තුල තියෙනවා ඒ බලවේගය තමයි පංච නීවරණ එහෙනම් සද්ධාව මකන්න පුළුවන් සද්ධාවේ ගුණේ නැති කරන්න පුළුවන් පංච නීවරණ වලට. පංච නීවරණ කිව්වේ මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා, තීන මිද්ද. දැන් ඔයගොල්ලන්ට හිතේ අපි ළඟ නම් හැම නෑ අපේ ශ්‍රද්ධාව නැති වෙන්නේ නෑ කියලා. නමුත් මෙතන බණ අහනකොටම ඕන තරම් ඔයගොල්ලෝ බණ අහනවා. බොහොම ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ කෙරෙහි බණ අහනවා. නමුත් බණ අහන අතරතුරේ අනන්තවත් නිින්ද ගිහිල්ලා තියෙනව නේද? ඔය ප්‍රබල ශ්‍රද්ධාවට තීන මිද්දිය පහර දෙනවා නේද? ඔය වගේ ඔය නීවරණ පහම ඔය සියලුම චෛතසික වලට පහර දීමේ හැකියාවකින් යුක්තයි. මැඩ පැවැත්වීමේ හැකියාවකින් යුක්තයි. ඒකින්ද සත්‍ය දකින්න දෙන්නේ නැහැ. නිවන වහනවා නීවරණ. ඒ කියන්නේ මේ චෛතසික වල නියම සත්‍ය ස්වરૂපයට එන්න දෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරු පෙන්නන මේ සතිපට්ඨානෙ වැඩුවම සිදුවෙන්නේ මේකයි. ඔය සද්ධාව චෛතසික මට්ටමේ කිමෝලා ඉන්ද්‍රිය මට්ටමකට එනවා. ඒකට කියනවා සද්ධා ඉන්ද්‍රිය. එහෙනම් ඉන්ද්‍රිය මට්ටමේදී වෙන්නේ අර චෛතසික මට්ටමේදී නීවරණ වලට බය පක්ෂපාතී භව තිබුණාට ගැති භාවයේ තිබුණාට සද්ධා ඉන්ද්‍රිය හැම නීවරණ වලට ගැති නැහැ තේරෙනව නේද? ඔන්න ඔය ස්වરૂපයේ චෛතසික පහක් බල ගැන්නුවම ඒ කියන්නේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ පහම තිබුණොත් නීවරණ යටපත් කරන්න පුළුවන් අර චෛතසික පහට. ඔක තමයි බුදුහාමුදුරන්ගේ මේ ධර්මය. තව ටිකක් මේ සතිපට්ඨානේ වැඩුවොත් දැන් සතිපට්ඨානේ වඩනකොට මේ තියෙන චෛතසික ටික නිකම්ම චෛතසික ටික ඉන්ද්‍රිය වෙනවා. තව සතිපට්ඨානෙ වැඩුවොත් මේ චෛතසික ටික නැත්නම් ලැබිච්ච ඉන්ද්‍රිය බල ධර්ම වෙනවා. තවත් මේ සතිපට්ඨානයෙන් ප්‍රගුණ කරොත් ඒ බල ධර්ම ටික බොජ්ජංග වෙනවා. ඔන්න ඔය දක්වා ගිය ධර්ම දේශනාව ආරදී අපි පැහැදිලි කරා. බොජ්ජංග ධර්ම වෙනවා. දැන් නිකන් හිතන්නේ ඔය දහසක් නයින් ප්‍රතිමන්විත කියන ධර්මකාරණිය මෙන්න මේ ඇතුලේ තියෙන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ කවදා හරි කවුරු හෝ වේවා මේ ශාසනයේ සම්මාදිට්ඨිලාභියෙක් වෙන්න දර්ශනයටපත් වෙන්න නම් අනිවාර්යයෙන්ම බොජ්ජංග ධර්ම සම වෙන්න ඕනේ. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම දියුණු වෙන්න ඕනේ. බොජ්ජංග ධර්ම දියුණු වෙන්න නම් බල ධර්ම තියෙන්න ඕනේ. බලධර්ම දියුණු වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම ලැබෙන්න නම් මොනවද කරන්න ඕනේ? සතර හතිපට්ඨානේ වඩන්න ඕනේ. සතර සම්ම ප්‍රධාන වීරිය තියෙන්න ඕනේ එතන. සතර ඉර්ධිපාද වැඩිලා තියෙන්නේ. ඔන්නත ඒ වගේ වෙලාවක තමයි පංච ඉන්ද්‍රිය ලැබෙන්නේ. දැන් අපි ඉගෙන බැලුවා පංච ඉන්ද්‍රිය වල ශ්‍රද්ධාව චෛතසිකයක්. සතිය චෛතසිකයක්. අනික්වත් චෛතසික. එහෙනම් දැන් මේ පින්වතුන්ට තේරෙනවාද මේ චෛතසික තික ඇති වෙන්නේ සිතකනේ. එහෙනම් සිත හට ගැනීමේ හැකියාවල් අපි ළඟ තියෙනවා හයක්. මොනවද? ඔව් ඇස කන, නාසය, දිව, කය, මනස. මේ වගේ උප්පත්ති ඉන්ද්‍රියන් හයක් තියෙනවා සිතක් ඇති ඒ ඉන්ද්‍රියන් හයෙන් ඇති වෙන ඕනම සිතක ඇති වෙන්න පුළුවන් මොනවද? සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන චෛතසික පහ. දැන් මෙන්න මේක පොඩ්ඩක් හිතන්න මේ ගණිත ස්වરૂපිය මට දැන් පැහැදිලි කරලා දෙන්න ඕනේ අද දවසේ ඔයගොල්ලන්ට මේ දහසක් නයින් ප්‍රතිමන්ඩිත වෙනවා කියන්නේ කුමක්ද සෝවාන් වෙනකොට කොහොමද ඒක වෙන්නේ මේකේ අර්ථය නම් සෝවාන් වෙන්න පුළුවන් දහසක් ආකාරයට පුජ්‍යලේ කියන්නේ එකිනෙකට වෙනස් ආකාර දහසකට වැඩි ක්‍රමයකට සෝවාන් වෙන්න පුළුවන් මේ ශාසනය තුල ඕනම ශ්‍රාවකෙකුට දැන් අපි හොයාගන්න ඕනේ සෝවා වෙන්න නම් මේ පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග දියුණු වෙන්න ඕන. තේරුණා නේද? එහෙනම් මේ දහස කියන ඉලක්කම හැදෙන්නේ මෙන්න මේ කාරණා එක්කයි. මේක තමයි ඉගෙන ගන්න යන ධර්මයද. දැන් ඔයගොල්ලන්ට ඇස් ඇස්කන් ආසාදී ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඔය හය තියාගෙන ඔය හය යටතේ සතිපට්ඨාන භාවනාවක් දියුණු කරනවා නම් දියුණු කරන වෙලාවක ඔය පංච ඉන්ද්‍රිය කියන එක සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක වැඩෙන්න පුළුවන් ආකාර කොච්චර හැදෙයිද අපිට. ඒ දැන් සද්ධාව තියෙන්නේ කොහෙද අපේ? ඇහැ එන අරමුණට සද්ධාව තියෙන්න පුළුවන්. කනෙන් එන අරමුණට සද්ධාව තියෙන්න පුළුවන්. නාසයෙන් එන අරමුණට සද්ධාව තියෙන්න පුළුවන්. මනසෙන් එන අරමුණකට සද්ධාව තියෙන්න පුළුවන්. එහෙනම් සද්ධා ඉන්ද්‍රිය ලැබෙන්න පුළුවන් ක්‍රම කීයක් අපි ළඟ තියෙද? 6යි. තේරුණා නේද? සද්ධා ඉන්ද්‍රිය ලැබෙන්න පුළුවන් ක්‍රම හයක් තියෙනවා. ඇහෙනුත් ලැබෙන්න පුළුවන්, කනෙනුත් ලැබෙන්න පුළුවන්, දිවෙනුත් ලැබෙන්න පුළුවන්. එහෙනම් අපිට පංච ඉන්ද්‍රිය ලැබෙන්න පුළුවන් ක්‍රම කීයක් තියෙද? ඔව්. 6 වරක් 5 30යි. තේරුණා නේද? එහෙනම් පංච ඉන්ද්‍රිය ලැබෙන්න පුළුවන් ක්‍රමවේද අපි ළඟ තියෙනවා 30 ආකාරයක්. එහෙනම් පංච බල ලැබෙන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? නෑ. ඇයි මේ 30 වැඩි වෙන්න ඕනේ පහෙන්? ඇයි ඒක පහෙන් ಗುಣ වෙන්න ඕනේ? ඇයි පංච ඉන්ද්‍රිය ලැබෙන එක තව ආකාර පහකින් ලැබෙන්න පුළුවන් ඉස්සරහට. එතකොට පස්සරක් 30 වෙනවා. ප්‍රතිඵල 100 ආ එතකොට ඔන්න බලන්න පංච ඉන්ද්‍රිය ලැබිලා පංච ලැබෙන්න බල ලැබෙන්න පුළුවන් ක්‍රමවේද අපි ළඟ තියෙනවා 150. තේරුණා නේද? හැබැයි 150 ලැබෙන්නේ මොනව කරොද්ද? දන් දෙනකොටද මේක ලැබෙන්නේ? සිල් රකින්නකොටද ලැබෙන්නේ? සමත භාවනා කරනකොට ලැබෙන්නේ? නෑ. මේක ලැබෙන්නේ සතර සතිපට්ඨානේ වඩනකොට පමණයි. ඒ කායන ක්‍රමය. තේරුණා නේද? එහෙනම් සතර සතිපට්ඨානේ වඩන කෙනෙක්ගේ 150 ආකාරයකට පංච බල කියන එක වෙනස් වෙලා දැනෙන්න වැඩෙන්න පුළුවන්. නැවත නැවත මේක කල්පනා කරපුවාන් පස්සේ පැහැදිලි වේවි. ඊළඟට දැන් සප්ත බොජ්ජංග එහෙනම් බොජ්ජංග හතක් තියෙනවා. මේ බොජ්ජංග හත වැඩෙන්න පුළුවන් ආකාර කීයක් එන්න ඕනද? දැන් ඉස්සෙල්ලා ඉන්ද්‍රිය පහ වැඩෙන්න ඕන ආකාරාව 150ක්. 157න් වැඩි කරපුවාම උත්තරේ බලන්න. 157න් වැඩි කරොත් දැන් කල්පනා කරේ නැතත් ඔයගොල්ලන්ට හදලා ගන්න පුළුවන් 100 1050යි. තේරෙනවනේ? 150 අතින් වැඩි කරපුවාම 1050යි. එහෙනම් ඔය කියන්නේ සෝවාන් වෙන්න පුළුවන් මේ ශාසනයේ පුජ්‍යලයකට එකිනෙකට වෙනස් වූ ක්‍රම 1050කින්. තේරුණානේ? 1050 50ක් කරපුවාම 1000යි නේද? ආසන්න ලොකු ගාන. ප්‍රධාන ගාන 50යි. 100යි. මේ 1000යි. අන්නේ 1000 තමයි අර ගාතාවට දාන්නේ සහවස්ස දස්සන සම්පදාය. දහසක් ආකාරයට එකිනෙකට වූ වෙනස් ක්‍රමවලට මේ ශාසනයේ දර්ශනයටපත් වෙන්න පුළුවන් පුජ්‍යලයෝ ඉන්නවා. තේරෙනවනේ? ඒ කියන්නේ තේරුම් ගන්න එක්කෙනෙක් දහසක් ආකාරයට සෝවාන් වෙනවා නෙවෙයි. එකිනෙකට වෙනස් වූ ආකාර 1050 ආකාරයකට සෝවාන් වෙන්න පුළුවන් කියන එකයි මේ ගාථාවෙන් පැහැදිලි කරා. දැන් තේරුණාද එතකොට සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. ඒ ගාථාවෙන් තව කියනවා. මෙහෙම මේ 100 දහසක් ආකාරයෙන් ඕනම තැන ඕනම විදිහකට සුවන් වෙච්ච එක්කෙනා තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. තමන් මෙච්චර කල් සංසාරයේ ගෙනාපු ධම්ම තුනක් විසි කරලා දානවා ප්‍රහාණය කරනවා. නැති කරගන්න. මේක ඔයගොල්ලෝ දන්නවා. සෝවාන් වෙනකොට මොනවද නැති වෙන්නේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස. ඒක ගාථාවේ තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡාන්ත සීලබ්බත වා පියදත්ති කිංචි. ඊළඟට තව එතන බුදුහාමුදුරුවෝ පෙන්වන තව ගුණයක්. චතු අපහයේ හිච විප්ප මුත්තෝ චචාබිතානානි අබබ්බකාතු. ඒ විතරක් නෙමෙයි. මේ මේ සම්මාදිට්ඨි ලාභියා දර්ශනයටපත් වූ පුජ්‍යලයා සතර අපායේ නැවත වාසයක් උරුම වෙන්නේ උපදින්නේ නැහැ. තේරෙනවනේ? ඒකම කියනවා ඒ උපදින්නේ නැති හේතුවත් එක්ක මෙන්න මේ ගුණයක් තියෙනවා. චචාබිඨානානි අබබ්බෝ කාතු. එහෙනම් මේ සම්මාදිට්ඨිය දර්ශනය ලැබුණත් එක්ක මේ සංසාරයේදී හය ආකාරයක අපායේ යන කටයුතු වලින් නිදහස් වෙනවා. දැන් අපාය යන්නේ නිකන් නෙමෙයි, ඒවා කරන්න ඉපේ කවුරු හරි. නෑ, මිනිස්සෙක් ඉපදුනා කියලා අපාය යන්නේ නෑනේ. කොහොමද යන්නේ? දැන් ඔයගොල්ලෝ මිනිස්සෙක් කියලා ඉපදුනේ පළියට අපාය යනවද? නෑ, ලැබුවා වූ manussත්වයේ ඔයගොල්ලෝ ආනන්තරේ පාප කර්ම නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය, ඒ වගේම සතුම් මැරීම පස්පව් කරන්න කරන්න තමයි අපාය යන්න හේතු වෙන්නේ. කවුරුවත් මිනිසෙක් කියලා ඉපදිලා පස්පව් නොකර හිටියෝ අපාය යන්නේ. එන අපාය යන්නේ ඕනම මිනිසේ පස්පව් පව්වත් කරන්න ඕනේ ජීවිතය තුල. තේරෙනවා නේද? නැත්නම් ආනන්තරේ පාප කර්ම කරොත් අනිවාර්යයෙන්ම අපාය යනවා. දැන් මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ පුජ්‍යලයා හය ආකාරයකින් කවදාවත් මේ ජීවිතයට සම්බන්ධයක් කරන්න බැරි අපායට එක්ක ගනුදෙනුවක් කරන්න බැරි මේ කියන ආනන්තරේ පාප කර්ම හෝ නියත මිත්‍යා දෘෂ්ටියට කවදාවත්පත් වෙන්නේ නැහැ. තේරුණා නේද? දැන් එතකොට අපි ඉගවන්නන්න ගියේ මේ කියන දහසක් ආකාරයට සම්මාදිට්ඨිය ලැබෙනවා කියන එකයි ඔයගොල්ලෝ ඉගෙන ගත්තා පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග අතර සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. බොජ්ජංග ධර්ම සම වෙන්නේ නැතුව සම්මාදිට්ඨිලාභියෙක් වෙන්නේ නැහැ. සෝවාන් වෙන්නේ නැහැ. තේරුණා නේද? බොජ්ජංග අංග සම වෙන්න පුළුවන් ආකාරය එතකොට මෙතනින් පැහැදිලි 1050ක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේවා තම තමන්ට ඉගෙන ගත යුතු ධර්මය නන් නෙවෙයි. මම ළඟ තියෙන්නේ මෙන්න මේ ධර්මයයි කියලා හොයන්න පුළුවන් ශ්‍රාවකයෙක් බිහි වෙන්නේ නැහැ. ඒ අය හොයන්න ඕනේ නෑවා. මේ බුදුහාමුදුරන්ගේ විෂය අපි රැවටෙන්නේ නැතුව අර බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට සතර සතිපට්ඨානයේ වැඩිම පමණයි කළ යුත්තේ. දැන් අන්නේ මතක් කිරීම තමයි මේ වෙලාවේ අපි පැහැදිලි කරන්නේ. ඒකම මතක් කරලා දෙනවා ලබන ධර්ම දේශනාවට ඊළඟට පැවැත්වෙන ධර්මදේශනාව සඳහා මේ බොජ්ජංග ධර්ම ගැනම මේ බොජ්ජංග ධර්ම වඩනකොට ශ්‍රාවකයෙක් මේ පින්වතුන් නිවසේ කිවල් දොරවල් වල සතිපට්ඨාන භාවනාව කායන පස්සනාව වගේ භාවනාව වඩනකොට මේ බොජ්ජංගත් එක්ක යම්කිසි විදිහක කය කායිකව Tamanට නොහිතන විදිහේ වේදනා ස්වરૂප එන්න පුළුවන් මෙන්න මේ පිළිබඳව ප්‍රායෝගිකව භාවනා කරන අයගේ ප්‍රයෝජන සඳහා මේ බොජ්ජංග වැඩෙනකොට Tamanට දැනෙන වේදනාවල ස්වરૂපය ගැන වේදනානුපස්සනාව යටතේ පැහැදිලි කිරීමක් ලබන ධර්මදේශනාවට කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට සම්මාදිට්ඨිය සම්බන්ධව විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අද දිනට ධර්මදේශනා කාලය අවසන් වෙනවා. රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගාම නිද්దికා බරණෝදිස්සා චරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගාම නිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිස්සා චරං රක්ඛන්තු ලෝක සාසනං ආ ශා ශා අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ